සම්පන්න පින්වත්නි අද මෙයට පංචස්කන්ධය ආරමුණු කරමින් ක්‍රමලමන භාවනාව ගැන විස්තර කියා දීමට බලාපොරොත්තු වෙන්නේ. බුදුජානන ශික් ශෝත්‍රයේදී ප්‍රකාශ කරලා තිබෙනවා මේ පංචස්කන්ධයේ යථාර්ථය අවබෝධ කරගන්නේ නැතුව ඒ වගේම පංචස්කන්ධ ධර්මයන් අතහරින්නේ නැතුව කෙනෙකු මේ ජීවිතයේදීම දුක කෙලවර කරයි කියන කාරණාව කවදාවත් සිදු වෙන්නේ නැහැ කියන්නේ. කියන්නේ නිවන් අවබෝධ කරලා දුක කෙලවර කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකු විසින් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ දීම තත්ත්වයේ තේරුම් ගන්නට ඕන පංචස්කන්ධය සිතින් අතහරින්නට පුළුවන් වෙන්නට ඕන. පංචස්කන්ධයේ කෙරේ තියෙන චන්දරාගය සම්පූර්ණයෙන් අතහැරියට පස්සේ තමයි කවදා හරි දවසකදී දුක සම්පූර්ණයෙන් කෙලවර කරන්නට පුළුවන් වන්නේ. මෙන්න සතර සතිපට්ඨාන සූත්‍රය අස්යෙන් මේ භාවනා දේශනාවන් පවත්වන පවත්වාගෙන එනු ලබන්නේ එම සූත්‍රයේ තියෙන්නේ පංචස්කන්ධ භාවනාව ගැන විස්තර දක්වන විට රූපේ කුමක්ද කියලා දැනගන්නට රූප සමුදේහවත් රූප ඇතිීමේ හේතුව දකින්නට රූප නිරෝධය දකින්නට රූපය ගැන කරුණු තුනක් රූපය රූප සමුදේ රූප නිරෝධය නිවැරදිවම තමයි නාමය ගැන වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් අතර මේ හතර දැකේ තේ ඒ වගේම ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරේ සම්බේ දතේති. ඒ වගේ Nirodhe දතේති. මේ කොටස තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පංචස්කන්ධය අරමුණු කරමින් භාවනා කරන ආකාරය විස්තර කරන විට දක්වා තිබෙනවා. එතකොට මේ දන්නවා අහලා ඇති පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහට බව සූත්‍රය කියන එක මේ කායાનපස්නා භාවනාව දවස් දෙක තුනක් වැඩි වෙන නිසා මනරින් දැන් අවබෝධ කරගෙන ඇතයි කියලා කල්පනා කරනවා. මේ දුක්ඛස්කන්ධය සමාගයේ ශරීරයේ නියම තත්ත්වයේ මේක ඇතුලේ තියෙන දේවල් මොනවද? කොයිතරම් පිළිකු කොටස්ද? නැත්නම් මේක ධාතු වශයෙන් පටවිය ආදී ධාතු වශයෙන් ආදී වේදාකාරයෙන් මේ රූපයේ තියෙන නියම තත්ත්වය මේ අවබෝධ කරගෙන ඇති දැනට. රූප සමුදය කියන එක රූපය ඇතිවීමේ හේතුව. මේක විස්තර කරනවා නම් අඩු වශයෙන් පැයක්වත් විස්තර කරන්නට ඕන මේ වාගේ දේශනාවකදී ඉතාම කෙටි අදහසක් පමණයි ඉදිරිපත් කරන්න යන්නේ. රූප ඇතිවීමේ හේතු විදාකාරයෙන් දක්වන්නට පුළුවන්. අපේ කර්ම, චිත්ත, ඉත්තු, ආහාර කියන කර්ම හතර පමණයි මේදී අපි දක්වන්නේ. කර්ම නිසා අපේ මේ රූපය හැදෙනවා. ඒ කියන්නේ ගියාත්මේ මැරෙන වෙලාවට කුසල කර්මයක් හේපත් වෙනවා. ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් මේ මනුස්ස ලෝකේ ඉපදෙන ඒ කර්ම විපාක ශක්තිය තුළින් උපයක් ශරීරයක් නිර්මිත වෙනවා. කර්මය නිසා ඇතිවෙන කර්මයේ නිසාම තියෙන රූප කොටස් ශරීරයේ තියෙනවා. ඒවා ගැන අපි විස්තර කතා කරනවා නෙවෙයි මේ සමස්තයක් වශයෙන් කර්මය නිසා රූපය ඇති වුණා කියන කතාවයි ඉදිරිපත් කරේ. ඊළඟට අපි කන බොන ආහාර නිසා මේ රූපය සැදෙන එක ඒ වගේම ආහාර නැති වෙනකොට නැති වෙන එක මේකට ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. චිත්ත නිසාත් රූපය ඇති වෙනවා. ඒ වගේම ශීත උෂ්ණ නිසා රූපය ඇති වෙනවා. කර්ම, චිත්ත, ඉස්තු, ආහාර. මේක තමයි රූප සමුදේ වශයෙන් සාමාන්‍යයෙන් පොත්පත්වල දක්වා තිබෙන්නේ. මේක වඩා වැඩි විස්තර කියන්න ඕනේ නමුත් මේ කාලය ඊට අවකාශ දෙන්නේ නැහැ ඒ නිසා ඒ කරුණ දැන් ප්‍රමාණවත්. ඊළඟට වේදනාව කියන කාරණා වේදනානුපස්සනා වැඩි වෙන නිසා මේකට අවබෝධ වෙලා තියෙනවා. සැප හෝ දුක් හෝ මනහත් වේදනා. සංඥාව මේ තේරුම් ගත යුතු කාරණාවක්. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා කියන එකයි. අපි විවිධ දේවල් විවිධ ආකාරයෙන් හඳුනා ගන්න ලබනවා. රූපත් හඳුනා ගන්නවා, ශබ්දත් හඳුනා ගන්නවා. ගන්ධ සුවඳත් හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා. කායයට දැනෙන විවිධ ස්පර්ශ හඳුනා ගන්නවා, මනසින් මේ දේවල් හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමේ මුලාව නොතේරෙන නිසා තමයි ඒ සංඥාවට බොහෝ දෙනෙක් යට වෙන්නේ. ඒ නිසා සංඥා ස්කන්ධය ගැන පැහැදිලි අවබෝධයක් සෑම කෙනෙක් සිදුවෙන්න විශේෂයෙන්ම නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින්ම ඇති කරගත යුතුමයි. සංඥා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ නිරිඟුවකට උපමා කරලා මිරිඟුව සත්‍ය වශයෙන් නැහැ නමුත් වතුර ඈත තියෙනවා වගේ පේනවා. අන්න එහෙම දෙයක් මේ සංඥාව කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. සත්‍ය වශයෙන් නැති දේවල් ඇති ලෙසින් පෙන්නලා පැවතීමකට බඳුන් කිරීමට තරම් සමත් වෙනවා සංඥාව. සෑම කෙනෙක්ම රැවටෙනවා නෙවෙයි නමුත් සංඥාවෙන් රැවටෙන රැවටෙන අය අනන්තවත් ඉන්නේ. බොහෝ දෙනෙක් රැවටෙනවා. මේ සංඥාව නිසා තමයි මේ ශරීරය අරගෙන මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ ගැහණිය කියලා හිතන්නේ මිනිහෙක් කියලා හිතන්නේ විවිධ ආකාරයෙන් අපි නොඑක ආකාරයෙන් සිතේවි දාලා හිතන්නේ මේ සංඥාවේ තියෙන මුලාව නිසා මේක කියන්නේ සංඥා දෙපල්ලාශය කියලා ඒ කියන්නේ ඒක විපරීත නැගීමක් ඇත්ත නෙවෙයි මේ සංඥා විපල්ලාසයේ තියෙන මුලාව අයින් කරගන්නට ඕන භාවනාවෙන් දිනුවක් ලැබීමට බලාපොරොත්තු වන අය විසින්. ඒ සංඥාව නිසාම තමයි ඒ අපි අපි ළඟ අපි ළඟ දැන් බුදුරජාණන් වහන්සේ ඇවිත්ලා හිතගත්තයි කියලා මම ඉදා ඉතිවා දේශනාවක් කරනකොට තමන්ගේ සිතට බුදුරජාණන් වහන්සේ දෙන්නත් ඔබෙන් වැඩක් නැහැ කියලා ඒක අයින් කරගන්න ඉතින් ඔබ දෙනෙක් මේ හිත ලැබුණ අවස්ථාව තිබුණා. ඉතින් ගියාය හිටියා. ඉතින් අපි දන්නවා. මේක හේතු සංඥාවේ ක්‍රියාදාමයේ නොදන්නාකම. එහිදී ඇත්ත වශයෙන්ම නියම බුදු කෙනෙක් Taman ළඟ හිට ගත්තේ නෑනේ. හිතට මනසට පැටෙන රූප සටහන. ඊනයක් දකින්නවා. ඕකට මොනවා කියවත් ඉතින් මොකක්ද ඇටි අනිත් අතින් ඔබ සංඥාවක් සමාගයේ සිත තුළ තියෙන සංඥාව මේ බුදුහාමුදුරුගේ සංඥාවක් ඇති කරගත්තම හිණේ. ඒකෙන් තේරුම් ගන්න මේ සංඥාවෙන් අපි කොයිතරම් මුලාවකටපත් වෙනවද කියන කාරණාව. ඊළඟට සංස්කාර සංස්කාර කියන්නේ සිටේ මේ සිටේ තමගේ සිත තුළ තියෙන කුසල් හරි අකුසල් හරි කුසල් හරි අකුසල් හරි නොවන සිටේ විවිධාකාර සිටේලි ජනිත වෙනවා මේ සිටේලි ජනිත වන්නේ එක්ක රූප පිළිබඳව නැත්නම් ශබ්ද පිළිබඳව නැත්නම් ගඳ සුවඳ පිළිබඳව රස පිළිබඳව කයට දැනෙන දේස්පස්ස පිළිබඳව මනසට හමුවන නැත්නම් මනසට දැනෙන අරමුණු වන විවිධ දේවල් පිළිබඳව සිතිවිලි ජනනය වෙනවා පහළ වෙනවා මේ සිතිවිලි වලට තමයි මේ පංචස්කන්ධයේ සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ මෙතෙන් දැන් අපි කොටස් තුනක් කියව වේදනාව සංඥාවක් සහ සංස්කාර මේ කොටස් තුනේම සමුදය වශයෙන් බුදුජානන් වහන්සේ දක්වන්නේ පස්ස සමුදය වේදනා සමුදය ආදී වශයෙන් ස්පර්ශය නිසා තමයි වේදනාව ඇතිවන්නේ. ස්පර්ශය නිසා තමයි සංඥාව ඇතිවන්නේ. ස්පර්ශය නිසා තමයි සංස්කාරය ඇතිවන්නේ. ස්පර්ශය කියනකොට අදහස් කරන්නේ මේ අපි යමක් අතින් අල්ලනවා වගේ ඇල්ලීමක් නෙවෙයි. සිත යම්කිසි අරමුණක් ස්පර්ශ කරන එක. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ මම එක උපමාවක් කියන උදාහරණයක්. ඒක මෙයාට කරුණ තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. එහෙනම් රූපයක් දැක්කාට පස්සේ පළමුවෙන්ම පහළවන්නේ ඒ රූපේ දැකීම පිළිබඳ දැනීමක් විඥානය. මේ විඥානය ඇති වුණාට පස්සේ ඒ රූපේ හඳුනාගන්න. සංඥාවක් ඇති. අර ඇහැට රූපේ ගැටලා ඒ ස්පර්ශ වීම නිසා තමයි ඒ සංඥාව ඇති වෙන්නේ. ඇහැට ඒ රූප පෙනිලා ඒ පිළිබඳ සිතිවිල්ලක් ඇති වුණේ නැත්නම් එවැනි රූප ගැන කිසිම සංඥාවක් ඇතිවන්නේ වර්තමානික රූප මාමේ කතා කරන්නේ අතීත රූප හෝ අනාගත රූප නෙවෙයි. කියන්නේ අතීතයේ දැකපු රූප හෝ අනාගතයේ දකින්න යන රූපෙන් ගැන නෙවෙයි. වර්තමාන වශයෙන් අපි ඇහැට රූපයක් දකිනවා නම් ඒ රූපේ දැකීම නිසා දැනීමක් පහළ වෙනවා මේ දැනීම ඇති වෙනකොටම ඒක සිතින් ගිහිලා ඒ රූපේ ස්පර්ශ කිරීමක් සිදු වෙනවා සිත තුළ ස්පර්ශය කියන චෛතසික ධර්මයේ ඇති වෙනවා මේ නිසා තමයි රූපේ හඳුනාගන්නේ ඇහැට පෙනෙන රූපයක් හඳුනා ගන්න බෑනේ මේ අහවල් දෙයක් කියන්නේ. එතකොට ඒ රූපේ හඳුනාගත්තට පස්සේ වේදනාවක් ඇති වෙනවා. يعني තමන් හඳුනාගත්තු ආකාරයට අනුව සැප හරි දුක් හරි මඳහත් හරි වේදනාවක් හිතේ මේ වේදනාව බොහෝ විට ඇහැට පෙනෙන රූප තුලින් ඇතිවන වේදනාව ඇතිවන්නේ තමන්ගේම සිතේ තියෙන ස්වરૂපේ මත ඒ කියන්නේ එකම රූපයක් දැකලා කීප දෙනෙකුට කීප සංඥාවක් ඇති කර ගන්නට පුළුවන්. ඒ වගේම විවිධාකාර වේදනා ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ සංඥා ඇති වෙනකොටම වේදනාව ඇතිනවා. වේදනාව ඇති වෙන්න බෑ අර පස්සේ ආවේ නැහැ. ඒ නිසා පස්සේ නිසා මේ වේදනාව ජනිත වෙන්නේ. මේ ප්‍රධාන හේතුව පමණයි. තවත් හේතු ගොඩාක් තියෙනවා වේදනාව ඇතිවීමට. ප්‍රධාන හේතුව පමණයි පස්සේ කියලා අපි කියන්නේ. ඊළඟට ඒ ඇහැට රූපේ දැක්කා රූපේ හඳුනාගත්තා රූපේ පිළිබඳ වේදනාවක් ඇත. ඉතින් විවිධ රුචි දේලිය තියෙන රූපේ ගැන. මෙයා හොඳයි, මෙයා නරකයි, කැතයි, ලස්සනයි කියන. මොයි විදිහට. හතුරෙක් නැත්නම් මට මේ මෙහෙම මෙහෙම හතුරුකම් කළා. තරුණේ තරුණියෙක් ගෑණියෙක් මිනිහෙක් විවිධාකාර සංඥා ඇතිවීම නිසා වේදනාවල් ඇති වෙනවා ඊට අමතරව වේදනාවට ආශා කිරීමක් ඇති වෙන්න පුළුවන් නැවත නැවත ඇති කර ගැනීමට ඕනකමක් ඇති වෙන්න පුළුවන් දැක්ක රූපයේ කෙරෙහි ගැටීමක් ඇති වෙන්නත් පුළුවන් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නත් පුළුවන් කරුණාවක් මෛත්‍රියක් වැනි දෙයක් ඇති වෙන්න පුළුවන් විවිධාකාර සිතිවිලි ඒ තුලින් ගලන්නට පුළුවන් ගලනවා සාමාන්‍ය පුත්තජන ලෝකයේ සිත තුළ එතකොට ඒ සිතිවිලි ගැලීම සිදුවන්නේ ඇහැට රූපය දැකලා ඒ තුලින් අර චක්කු සංපස්සේ කියන ස්පර්ශය පහළ වෙකින්. එතකොට ඇහැට රූපය ගැටීමෙන් ඒ රූපය දැකීම පිළිබඳ සිතක් පහළ වුණා මේ මේ සිත නිසා ඇති වෙනකොටම ඒ රූපය ඇතිතින් ගියලා ස්පර්ශ කරන මේ ස්පර්ශය නිසා සංඥාවක් ඇති වෙන රූප සංඥාව. ඒ පිළිබඳව ඇති වෙන වේදනාවක් පහළ වුණ ඒ දකින්න ලද රූපය පිළිබඳ. ඒ පිළිබඳ සිතේලි ගැලීමකුත් ඇති මේ විදිහට තමයි අනිත් ඉන්ද්‍රියන්ට කනට ශබ්දයක් ඇහෙනවා. කනේ ශබ්දය ඇසීම නිසා දැනීමක් ඇති වෙනවා. මේ දැනීම ඇති වුණාට පස්සේ ශබ්දය හඳුනා ගන්නවා. සමාගයේ සිටින් මෙහෙම ශබ්දයක් මෙහෙම ශබ්දයක් කියලා. ඒ හඳුනා ගැනීමට අනුව වේදනාවක් පහළ වෙනවා. මේ වේදනාව හඳුනා ආවට පස්සේ සමහරට ඒ වේදනාව තව තවත් ලබා ගැනීමට ඒ ශබ්දයට ආශා කරන්න පුළුවන්. නැත්නම් දුක් වේදනාවන් මම ගෙන දුන්නේ ශබ්දයේ කෙරේ ගැටෙන්නට පුළුවන්. තමා කැමති නැති අප්‍රිය කෙනෙකුගේ ශබ්දයක් නම් ඇහෙන්නේ. ඒක ඒ නොසතුටක් අමනාපයක් අරුචියක් වැනි දෙයක් ඇති වෙන්නට පුළුවන්. මේ ආකාර සිතේදී ඇති වෙනවා අර ශබ්දය කනේ ස්පර්ශ වෙන ඒ පිළිබඳ දැනීමක් ඇති වීම තුළින් ඇති වෙන ඒ සෝත සංපස්සේ නිසා. ඒකේ සෝත සංපස්සේ නිසා ශබ්ද දැනගන්නා සංඥා ශබ්ද සංඥා. ඒ වගේම මේ සෝත සංපස්සේ නිසා ඇති වෙන වේදනා සෝත සංපස්සජ වේදනා පහළ ඒ වගේම මේ පිළිබඳ පහළ වෙන ශබ්ද සංචේතනා කියන ශබ්දයේ පිළිබඳ සිතුවිලි පහළ වෙනවා. ඒකත් එතනත් වේදනාව ඇති වුනේත් සංඥාව ඇති වුනේත් සංස්කාර ඇති වුනේත් අර පස්සේ නිසා කියන කාරණාව තේරුම් ගන්න. අපි මේ පංචස්කන්ධය සහ පංචස්කන්ධයේ සමුදය ගැන සරලව ඉතා කෙටියෙන් කරුණු කීපයක් පමණයි කියන්නේ මෙනවා. විස්තර වශයෙන් කියනවා නම් මේ එක එක කරුණක් පිළිබඳ පැය ගාණක් විස්තර කරන්නට ඕනේ. මේ ඒක අවකාශ දෙන කාලයක් නෙවෙයි. ඉතින් ඉතා කෙටියෙන් අපි මේ කියන්නේ. ඊළඟට විඥානය. දැන් පංචස්කන්ධයෙන් රූපය ගැන කිව්ව රූප සමුදය ගැන කතා කළා. වේදනා සංඥා සංඛාර කියන සිසු කොටස් තුන සහයි සමුදය ගැන කියනවා. දැන් තියෙන තව එක ස්කන්ධයක් ගැන කතා කරන්න විඥාන ස්කන්ධය. විඥානය කියන්නේ දැනීම කියන එක. මා කියව හැට රූපේ දැක්කම මේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා කියනවා. කනට ශබ්දය වහා මේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. නාසයට ගඳ සුවඳ ආවට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. මේ විදිහට ඉන්ද්‍රියන් අරමුණු හමුනාට පසුව දැනීමක් පහළ වෙනවා මේ දැනීමට කියනවා විඥානය කියලා. අපි කලින් කිව්වා මේකට මතක ඇති මේ විඥානය කියන එක කුසල්වත් අකුසල්වත් නෙවෙයි කියන කාරණා. ඒක විපාක වශයෙන් පහළ වෙන දෙයක් කියලා අභිධර්ම පොත්වල උගන්වා ඇති ආකාරයත් ප්‍රකාශ කළා කලින් අර චිත්තානුපස්සනාව කියන විදිහ. එතකොට මේ විඥානයේ පහළ වෙන සමුදේ එමත් විඥානයේ පහළ වීමට හේතු වන කාරණාවයි දැන් අප කියන්නේ. විඥානය පහළ වීමට හේතු වන සමුදය වශයෙන් දක්වන්නේ නාම රූප සමුදය විඥාන සමුදය කියලා බුදුරජාණන් වහන්සේ. ඒ නාම රූප නිසා විඥානය ඇති වෙනවා. නාමයක් තෝන රූපයක් තෝන විඥානය ඇති වෙනවා. අපි හිතමු කෙනෙක් සද්ද නින්දකට පත් වෙලා සිටිනවා. අපි ළඟට ගිහිල්ලා ඔහුට ඇහෙන්න යමක් කියනවා. ඒ මනුස්සයාට ඒක ඇහෙන්නේ. ඇහෙන්නේ නැත්නම් මොකද? එයාගේ සිත භවාංගගත වෙලා නින්දට ගිහිල්ලා සිත ක්‍රියාත්මක නැහැ. ඒ සිතේ ක්‍රියාශීලී භාවය නැති නිසා ඔහුට අපි කියන සද්දේ ඇහෙන්නේ. එතකොට සිතේ විඥානයේ පහළ වීමට කනේ දැන් මේ අපි මේ උදාහරණයක් කතා කරේ කනට දින ශබ්දයක් ඇතිවීමෙන් පහළ වෙන සෝත විඥානය. එතකොට මේ සෝත විඥානය ඇතිවීමට සිතේ තියෙන ක්‍රියාශීලී භාවය අත්‍යවශ්‍ය කරුණක්. දැන් හිතමු බිහිරි මිනිස්සෙක් ඉන්නවා. අපි කොච්චර හයියෙන් කෑ ගැහුවත් ඒ බිහිරි මිනිස්සයාට ඇහෙන්නේ නැහැ. අර බීජලියාට වෙන ගායනා කරන්න ආශ්‍රය කියලා උපමාවක් තියෙනවා. අපි කියන බණත් සමහර අයට මෙතන ඉන්න අයට එහෙම තමයි. ඒක වෙනම කාරණා. එතකොට දැන් අර බීජ මිනිස්යාට කියන දෙයක් ඇහින්නේ නැත්තේ අර කනේ තියෙන පියමේ කම්පෙත්තනේ කනේ ශබ්ද ඇසීම හා සම්බන්ධ කවරකට සක්කෝ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ කන කනේ ශබ්ද අහන ඒ ඒක හා සම්බන්ධ විවිධ කොටස් තියෙනවා. ඒ කොටස් වල අක්‍රීය භාවයක් නැත්නම් ඒක මැරී ගියාමක් නැත්නම් නිසි පරිදි පිළිටා නැතිවීමක් වෙන කවර කරුණාක්ෂාවෝ ඒ ශබ්දයට අහන්න බෑ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? සෝත විඥානය ඇසීමට මේ කන කියන රූපයක් ඕන. එතකොට කන කියන රූපයක් අවශ්‍යයි චිත කියන නාමයක් අවශ්‍යයි ඒ සෝත විඥානය ඇතිවීමට නාම රූප දෙකම අවශ්‍යයි ඒක නිසා නාම රූපච්ඡ විඥාන නාම රූප නිසා විඥානය ඇති වෙනවා මේක තමයි විඥානය ඇති වීමේ හේතුව. එහෙනම් මේ අනුව කල්පනා කරොත් මෙයාට හිතන්න පුළුවන් අපි සද්දෝ කල්පනාවක් වැඩිලා ඉන්නවා සමහර ළඟින් ගිය කෙනෙක් තේන්නේ. අපේ සිත නැත්තම් ගැඹුරු සමාධියකටපත් වෙලා ඔය ඉන්නවා. ළඟින් ගිය කෙනා වුණා Taman කිසිම අවධානයක් දෙන්නේ නැත්තම් නින්දට ගියා මොකක්වත් Tamanට රූප දෙන්නේ. මොකද සිත ක්‍රියාත්මක නොවන නිසා. අන්ධ පුද්ගලයෙකුට රූප දකින්නට බෑ ඇහැ නැති නිසා. ඇහැ රූපයක් ඒක නිසා චක්ඤ්ඤාන කියන සිතේ විඥානයේ දැනීම ඇතිවීමට ඇහත් අවශ්‍යයි සිතේ ක්‍රියාදාමයක් අවශ්‍යයි. නාම රූප දෙකම අවශ්‍යයි. එනිසා නාම රූපච්ඡ විඥාන මේ විඥානය ඇතුළන්නේ මේ නාම රූපයන්ගේ ඒ හේතුන්ගේ ප්‍රතිඵලයක් වශයෙන්. මේ ආකාරයෙන් මේ පංචස්කන්ධයේ සමුදය ගැන මේ අයම අවබෝධයක් ඇති කරගන්න පැය කාලක් භාගයක් හරි පැයක් හරි හිතලා තමාගේම මනසින් හොඳ අවබෝධයක් ඇති කරගන්න. මේක තමයි පංචස්කන්ධය, මේක තමයි පංචස්කන්ධ සමුදය. ඒවත් ඇතිවීමේ හේතුව. මේ අවබෝධයේ හරියටම කෙනෙකුගේ සිත තුළ ඇති වුණොත් තමන්ටම වෙන කෙනෙක් නොකියවත් තේරෙනවා මේවා මේ හේතුන් නිසා හටගන්න ඵල ධර්ම නෙමෙයි ආත්ම වශයෙන් මම කියලා ගන්නට කිසිවක් නෙමෙයි. මේ අනාත්මනේ කියන අවබෝධය ඇති කරගන්නට පුළුවන් වෙනවා අර පංචස්කන්ධ සමුදය හරියට ප්‍රත්‍යක්ෂ ලෙස තමාම අත්දකිනවා මා මේ කියන කරුණ මෙයට තේරීම තුළින් හිතන්න දෙපා මෙය පංචස්කන්ධ සමුදය දකින්නයි කියලා ඒක පිළිබඳ මේ අහනවා පමණයි සමාගයේම අවබෝධයක් ඇති වුණොත් විතරයි සමන්තම තේරෙන්නේ මේකේ සමුදේ මේකයි කියලා. අන්න ඒ අවබෝධය ඇතිවෙච්ච කෙනාට තමයි තේරෙන්නේ මේවා අනාත්මයි කියලා. අපි අනාත්මයි අනාත්මයි ආත්ම වේටි කියක් කිය කියා ඉන්නව නෙවෙයි. ඒ ආත්ම නොවන භාවයේ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගන්න. ඒකයි අත්‍යවශ්‍ය නිවන් යන්නේ. එතකොට මේ විදිහට රූපය, වේදනාවේ සංඥා, සංඛාර, විඥාන කියන මේ කොටස් පහ සහ ඒ රූප සමුදය වේදනා සමුදය ආදී ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ සමුදය ගැන මේ අයගේ සිතින්ම මේ අයම අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ඒ කාරණා. අද භාවනා කරන පැයක් විතර ඒ සඳහා වැය කළාට ඒක ඒක කමන්නේ ඒක කාලයකට යamak නෙවෙයි. ඊළඟට මේ පංචස්කන්ධ සහ පංචස්කන්ධ සමුදය දැක්කාට පස්සේ දෙවෙනුවට කරන්නට තියෙන කාරණා මේ හැම ස්කන්ධ ධර්මයම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ ධර්මම අනිත්‍ය බව මේවා දුක් බව මේවා සමාගේ නොවන අනාත්ම කියන කාරණාව නැවත නැවත සම්මස්සනය කරලා සම්මස්සනය කරන අපේ නුවණින් හිතලා නැව නුවණින් හිතලා විමසලා ඒ සම්මස්සනය කරලා අවබෝධ කරගන්න ඕනේ මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍යයි මේවා ඒකාන්තයෙන්ම දුක් ලබා දෙනවා දුක මේවා අනාත්මයි. සමාන අවබෝධ කරගත යුතුයි. මට මේ ඇයිට පොවන්න බෑ මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කොච්චර කියවත්. සමාගයේ සිත තුළින් ඇතිවිය යුතු ධර්ම අවබෝධ කරගත යුතු ධර්ම සමා විසින්මයි අවබෝධ කරගත යුතු වන්නේ. අර නැනන තම තම නැන පමණ ඉඳන්න ගත යුතු කියලා ලෝකයට සංග්‍රහ වෙන කවියක් ඒ සමාගයේ නුවණේ මට්ටම ගන්නව තමයි දකින්න පුළුවන්. ඒ නිසා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය මේ පංචස්කන්ධය අලලා ඒ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය පැහැදිලිවම අවබෝධ කර ගැනීම කළ යුතු ඒකයි දෙවෙනිම කළ යුතු කාරණා. දැන් මේ ඊළඟට මේ සෑම විටම පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැතිවීමක් හැර වෙන දෙයක් නැහැ කියන කාරණාව අවබෝධ කරගත යුතුයි. මේක විශේෂයෙන්ම සෝවාන් වලින් පස්සේ මාර්ගඵල බලාපොරොත්තු වෙන අය අනිවාර්යයෙන්ම කර යුතු කාර්යයක්. මොන දෙයක් දැක්කත් මොන ශබ්දයක් ඇහුවත් මොන ගඳ සුවඳක් විඳලා දේවට මොන රසක් දැනුණත් කායට මොන ස්පර්ශයක් ආවත් ඒ කියන්නේ රූප ඇහැට ඇහ කන නාසය දේව ශරීරය කියන ඉන්ද්‍රියන් මොන අරමුණක් ආවත් හිතට මොන දෙයක් ආවත් පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවී නැතිවී යාමක් හැර මෙතන වෙන කිසි දෙයක් සත්‍ය වශයෙන් සිදු නොවන සිදුවන්නේ නැහැ කියලා. සිදු නොවන බව පැහැදිලිවම තමාට අවබෝධ වී තිබෙනවා. එතකොට අපි උදාහරණයක් කියන්නේ. දැන් අර ඇහැට පෙනෙන රූපයන් මාත් කතා කරනවා. ඇහැට රූපේ පෙනුනට පස්සේ මාකේව චක්ක විඥානය පහළ වෙනවා කියලා. එතකොට මොකද ඇති වෙන්නේ? විඥානස්කන්ධය ඇති වෙන්නේ නැති නැති යනවා. ඇහැට රූපේ පෙනුනට පස්සේ රූපේ හඳුනා ගන්නවා කියුවා. එතකොට මොකද ඇතිවන්නේ? සංඥාස්කන්ධය ඇති වෙන්නේ නැති නැති යනවා. මේ රූපේ ඇහැට දැක්කාට පස්සේ යම්කිසි සුඛ හෝ දුක්ඛ හෝ මඳා වේදනාවක් ඇති වෙන්නට පුළුවන් කිව්වා. ඒයින් අදහස් කරන්නේ වේදනා ස්කන්ධයේ ඇති වෙන තේයාමක්. ඒ රූපයේ පිළිබඳ විවිධ සිතිවිලි පහළවන්නට පුළුවන් බව රාග සිතිවිලක් හරි ද්වේෂ සිතිවිලක් හරි හොඳ හරි නරක හරි කවර සිතිවිලක් හරි මේ කුමක්ද සංස්කාර ස්කන්ධයේ පහළ වේ යාමක් එතකොට අර රූප සමුදේකට කතා කරනකොට කිව්වා සිත නිසා රූපය තියෙනවා කියලා. අපේ සිතට අනුකූලව අපේ ශරීරයේ චිත්තජ රූප ඇති වෙති නැති කියන. එතකොට ඇහැට රූපේ දකින විට සත්‍ය වශයෙන් සිදුවන්නේ මොකද්ද? තමන්ගේ කියන්නේ සම්මුති වශයෙන් කතා කරලා තමන්ගේ පංචස්කන්ධ ලෝකේ ඒ පංචස්කන්ධ ධර්මයන් ඇති ඇති නැති නැති යම් පමණයි. මේක මේ දන්නේ නැහැ මොකද මේ මෝඩයි. අවිද්‍යාවෙන් බැහැලා. කනට ශබ්දයක් ඇහනවා කියලා හිතමු. දැන් මෙයයි මම කියන බණ අහන. මේගේ ඒකේ පංචස්කන්ධ ධර්මයන් ඒගේ පංචස්කන්ධ ලෝකයේ තුල ඇති ඇති නැති නැති යම මෙදී. ශබ්දයේ ගිහිල්ලා කණේ වැදෙනවා සෝත විඥානය ඇති ඇති නැති නැති යනවා. මේ කියන්නේ මේකයි කියලා මෙයාට තේරෙනවා. සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥා ස්කන්ධය ඇති නැති නැති නැති යනවා. මේ ධර්මයේ අහනකොට සමහරුන්ට මේවා නොතේරෙනවා නම් අමනාපයක් නුරුස්නා ගතියක් ඇති වෙනවා දුක් වේදනාවක් ඇතිවන්නේ නැත්නම් මේ ධම්ම රසයේ දකින්න අත්දකින්න කෙනෙකුට සංනිවාමික සුඛ වේදනාවක් දැකීමේ නැති කෙනෙකුට මඳහත් වේදනාවක් ඇතිවෙනවා වේදනා ස්කන්ධයක ඇති ඇති නැති නැති යමක් මෙතන සිදුවන්නේ දැන් මේ සෑම කෙනාගේම సంతාන තුළ ඊළඟට මේ ධර්මයේ ඇතීම අසන විට සමාගයේ සිත තුළ සිටිවිලි ගැනීමක් ඇතිවෙන. ඔය කියන ධර්ම තේරුම් ගන්න මේකයි මේකයි කියලා වැටෙන්නේ අවබෝධ වෙන්නේ එක කරුණක් කියන විට බුද්ධා කරුණ ඒ තුළින් මතුවේ මතුවේ සිත තුළින් තේින් සංස්කාර ස්කන්ධේ ක්‍රියාත්මක වීම තුළින්. ඒකට සංස්කාර ස්කන්ධේ ඇති වෙ තියෙන ඇති නැති යම්කුත් තියෙනවා. මේදී පහළ වන මේ නාම ධර්මයන්ට අනුකූලව තමන්ගේ රූපස්කන්ධයේ තියෙන චිත්තජ රූපස් ඇති ඇති නැති නැති යනවා. මෙතන සිදුවන්නේ මොකද්ද? පංචස්කන්ධ ධර්ම ඇති වෙමින් නැති වෙමින් යන්නේ. මේක ටිකක් අර භාවනා දියුණු කරන්නට බලාපොරොත්තු වෙන විශේෂයෙන් අපි දා සකදාගාමෙන් අනාගාමෙන් වගේ උත්සාහ කරන කෙනෙක් විසින් තේරුම් ගන්නට ඕන කාමරාගය කියන්නේ මොකද්ද? පටිගය කියන්නේ මොකද්ද කියලා. අපි හිතමු ඈත රූපේ දැකලා දැන් කාමරාගයක් ඇති වෙන හොඳ ලස්සන රූපයක් කියලා. සාමාන්‍ය ලෝක සත්‍යය කල්පනා කරන්නේ ඇහැට පෙනෙන රූපේ කෙරෙහි ආශා කරනවා රූපයට බැඳෙනවා රූපේ ලබා ගන්නට ඕනේ කියලා හිතනවා වෙන්නේ එවැනි කාමරාගයක් ගැන කල්පනා කරනවා. සත්‍ය වශයෙන් සිදුවන්නේ උත ලෝකනේ. මා අර ඇහැට රූප වෙනාම චක්කු විඥානය ඇති වුණා විඥානස්කන්ධය ඇති වුණා නැති වුණා නැවතත් අර කලින් කියපු කාරණාවයි මේ ආපහු කියන්නේ සිදුනේ. එතකොට ඒ ඇහැට දැකපු රූපේ හඳුනාගත්තා මේ තරුණියෙක් මේ තරුණයෙක් මේ ලස්සනයි ආදී වශයෙන්. ඒක නරක වැටලා සංගමන්න පුළුවන්. එතකොට සංඥා ස්කන්ධයක් ඇති වෙන ඒ හඳුනා ගැනීමට අනුකූලව තමාගේ සිත තුළ වේදනාවල් පහළ වෙන. සැප හෝ දුක් නැදහස් ආදී වේදනා. එතකොට වේදනා ස්කන්ධයක් ඇති මේ වේදනාවට අහසකට මේ වේදනාවට ඇලුම් කරනවා. මේ වේදනාව නැවත නැවත ලබා ගන්නට ඕනේ කියලා සමාගයේ සිට තුළ සංස්කාර ගලාගෙන යෑම සිදු වෙනවා. එතකොට සමාගයේ සිට තුළ මේ කියන විඥාන සංඥා වේදනා සංස්කාර කියන නාම ධර්ම ඇති ඇති නැති නැති වෙනවා ඒකට අනුකූලව චිත්තජ රූපත් ඇති සිතේ චිත නිසා පහළන රූපත් ඇති ඇති නැති නැති. එතකොට මේ බාහිර වශයෙන් දකින ලද රූපේ නිසා සමාධියේ සිත තුළ රාම රාගයක් ඇති වුණා නම් ඒ කාම රාගයේ ඇතිවන විට සිදු පරමාර්ථමය ධම්ම ස්වરૂපේ ඔන්නෝකයි. සමාගයේ පංචස්කන්ධ ලෝකයේ තුල පංචස්කන්ධ ධර්මයන් ඇති වී ඇති නැති නැති යනවා. මේක දකින්න බෑ මා සාමාන්‍ය ජනතාවට මොකද අවිද්‍යාවෙහි තියෙන එහිදී ක්‍රියාත්මක වන යථාර්ථයේ යථාපරිදි දකින්නට බැරි මෝඩකම සිට තුළ තියෙනවා. මේක තියෙන තාක්කල් කාමරාගෙන් වෙනවා. එතකොට තමන්ගේ පංචස්කන්ධ ධර්ම කියන්නේ ඔක්කොම සංස්කාර කියන එක වචනයකින් අපි කියව. ඒ නිසා තමන්ගේ సంతානයේ එතන ආධ්‍යාත්මික අධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් තමාගේ సంతානය තුළ මේ කියන පංචස්කන්ධ ධර්ම වේ ඇති ඇති නැති නැති යන ඉච්ඡේ. උක තේරුම් ගත යුතුයි. ඔබ අනිත් පැත්තකම අපි ගැටීන අපි කෙනෙක් දැකලා තරහ ගන්නවා. ගැටෙනවා. අමනාප වෙනවා. නැත්තම් සත්‍යයක් අහලා ගැටෙනවා. මං ගියාර බුදුහාමුදුර වෙලාන්නේ කිව්වා ගැටච්චයි කියනවා. මං දන්නේ. දැනගෙන තමයි මෝඩ සද්ධායම තියෙන මිනිස්සු ගියාවයි. ඒක කෙසේ වෙතත් ඒතකොට ගැටෙන්නේ ඇයි? අර සද්දේ ඇවිල්ලා කනේ වැදෙනාම සෝත විඥානයක් ඇති වෙනවා. කලින් කියපු කාරණා නැවත අපි මේ කියන්නේ. ඒකට තවත් පැහැදිලි සද්දේ ඊට පස්සේ හඳුනාගත්ත මේ Tamanට නරක දෙයක් Taman කැමති දෙයක් දෙයක් කිව්වා කියලා. ඒ අපි කැමති නැති දේම තේරෙන පුද්ගලයාට තරහ සිතක් ඇයි අපි හිතමු කියපු දේ නොතේරෙන වෙනත් භාෂාවෙන් ඉන්න පුද්ගලයෙක් ඉන්නානේ ඒ මිනිහට කිසිම හැඟීමක් නැහැ තේරෙන්නේ නැහැ තමන්ගේ හිතේ ඇති ඒක නිසා වන්න සංඥාවල් ඇති වුණා මේක නරක සිත් දෙයක් නරක වචනයක් ඇහුවා කියලා ඊට පස්සේ සංඥාවට අනුකූල වේදනාවක් ඇති නරක සංඥාවක් නම් දුක්ඛ වේදනාවක් ඇති වෙනවා දැන් මේ වේදනාව ඇතිවෙනාට පස්සේ තමන්ගේ සිත තුළ මේ දුක් වේදනාව ඇති වෙච්ච නිසාම ඒකට ගැදෙනවා. නමුත් ඒ මිනිස්සු ඒ මෝඩ සත්‍ය හිතන්නේ බාහිර ශබ්දයට ගැටුණා නැත්නම් බාහිර ශබ්දේ පිට කරපු කුජලයක් කෙරේ ගැටුණා. තමාගේ సంతානය තුළ තමාම ගැදෙනවා. මේවා ටිකක් ගැඹුරු ධර්ම සමහරුන්ට නොතේරෙන්න පුළුවන්. මොකදනේ මම දන්නවා මෙතන නොතේරෙන අය ඉන්නවා. ඒ අය ඇත්තලා ඇත්තලා යනවා. ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා ඒක මම දන්නවා. නමුත් මේ භාවනා පන්තිය අපි මෙහෙමනකොට අපිට ඇරෙමු කලේ මොකක් ඉස්සර රහත් භාවයටවත් යොමු වෙන විදිහටම කියන්න කියලා. ඒක නිසා විවිධ විවිධ මට්ටම් වලට සුචිත උචිත වෙන ආකාරයෙන් මේ ධර්ම දේශනාව මෙතෙක් අපි ඉදිරිපත් කළා. ඉතින් නොතේරෙන අයට නොතේරුණාට ඉතින් මට කරන්නට දෙයක් නෑ වෙන. ඒක වෙනම දෙයක්. හරි දැන් එතකොට පටිගය කියන්නේ මොකද්ද? අර නාම ධර්ම සමාගයේ සිදු සංඛාණය තුළ ඇති නැති නැති නැති යන ඒ නාම ධර්ම වලට අනුකූලව සමාගයේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධය තුළ රූප ධර්ම ඇති නැති නැති නැති යන තමන්ගේම පංචස්කන්ධ ධර්ම මේ තමන්ගේම කියන්නේ මම සම්මුතිය පිටලා තමන්ගේ කියලා සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් නෑ නැත්නම් මේ ධර්මයේ ප්‍රකාශ කරන්නේ සම්මුතියක් මාගොස් ඒක නිසා තමන්ගේම පංචස්කන්ධ ලෝකේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් ගැන නොදන්නා අව ඒ මෝඩකම තිබෙන නිසා තමයි මේකෙන් සිදුවන්නේ මේකයි කියලා නොදන්නාකම තිබෙන නිසා තමයි අපි ගැටෙන්නේ. පටිගේ ඇතිවන්නේ නැහැ. පටිගේ අනුසය ඇතිවීමට ආමරාග අංශය ඇතිවීමට හේතු මූලික වූ මුල් තියෙනවා නම් ඒ මුල් ගැනයි අපි මේ කතා කරන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් මොන ශබ්දයක් ඇහුණත් ගැටෙනවා. මොකද්ද මේ Tamange සිතුගන්තය තුළ නාම ධර්ම ටිකක් ඇතුණා රූප ධර්ම ටිකක් ඇතුණා නැතුණා හැම වෙලාවෙම සිදුවන්නේ මේ දේනේ. ඕකනේ උදේට පෑන්නේ නිින්දට යනකොට නිින්දලා එළිනකොට මුළු ජීවිත කාලෙම සිදුවුනෙත් ඒකයි ජීවත් වෙන තෙක්ම සිදුවන්නේත් ඒකයි. මරණයට පස්සේ සිදුවන්නේත් ඒකයි. නැවත උපදිනවා. මේ පංචස්කන්ධ ලෝකයේ නිරන්තරයෙන් ඇති වී ඇති මේ ආකාරයෙන් යනවා. දැන් අපි හිතමු මේ බහනා කරා මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. මම කියන්නේ පංචස්කන්ධ ධර්මය අනිත්‍ය දුක අනාත්මයෙන් සම්මස්තණය කරන්නේ කියලා. මොකද එතකොට සිදුවන්නේ? ඒ තමන්ගේම ලෝකයේ සංස්කාර ධර්ම ටිකක් ඇදී නැති යන. නැත්නම් විදු සිවිල් සත්‍ය සූපත්‍යත්ත සූපත්‍යත්ත කියලා මෛත්‍රී කරනවා කියන්නේ. මොකක්ද ඒ දිශිදවන්නේ? නැත්නම් අපි හිතමු බුදුගුණ භාවනාවක් කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වහන්සේ මෙසේ දාහත්න් සීක ආදී වශයෙන්. තමන්ගේ පංචස්කන්ධ ලෝකය ඇති ඇති නැති නැති යාම අමනයි මෙතන සිදුවන යථා සත්‍යය. මේක මේ පංචස්කන්ධ ලෝකය ඇති ඇති නැති නැති යාම අමනයි මෙතන සිදුවන යථා සත්‍යය. මේක හරියට පැහැදිලිව අත්දක්නා කෙනෙක් බාහිර කිසිම අරමුණක් මෙහෙම උපාදාන කර ඉදසිතින් අල්ලයිද? මේ මෝඩකම තිබෙන තාක්කල් බාහිර අරමුණු උපාදාන කරනවා ඒ තුලින් කාමරාගය ඇති කරගන්නවා ඒ තුලින් පටිඝ ඇති කරගන්නවා ඒ තුලින් විවිධ කුසල අකුසල කර්ම සංස්කාර රැස්කිරීමක් සිදු කරගන්නවා එනිසාම නැවත නැවත ඉදදී ඉදදී සංසාරයෙන් සංසාරයට යනවා එනිසා මේ පංචස්කන්ධ ලෝකය තමයි නිරන්තරයෙන්ම සමාගයේ సంతානය තුල ක්‍රියාත්මක වන්නේ නැත්නම් ඇති ඇති නැති නැති යන්නේ කියන කරුණ ඒ තේරුම් ගත යුතුයි. ඕනෑම දෙයක් ක්ලීමෙදි මේක අදාළයි. කුසලයක් කළත් එකයි අකුසලයක් කළත් එකයි හොඳක් වුණත් නරකක් වුණත් මොන දෙයක් වුණත් සිදුවන ක්‍රියාදාමය උප්පමයි. බාහිර ලෝකයේ කිසිම අරමුණක කිසිම රාගයක් ඇති කර දීමට හැකියාවක් කිසිම අරමුණකට නැහැ. කිසිම ද්වේෂයක් ඇති කර දීමට පුළුවන් සපන් සමත් කිසිම අරමුණක් මේ ලෝකේ නැහැ. සමාගයෙන් දොඩස්කම නිසා සමාගයේම సంతානිය තමන්ම අල්ලගෙන දඟලනවා. තමන්ගේ සිත තමන්ම අල්ලගෙන දඟලනවා. මුච්චර. මම එක අවස්ථාවකදී කිව්වා උපාදාන කියන්නේ සිතින්ම සිත අල්ලගෙන දඟලන එක. මේක සාමාන්‍ය මිනිසුන් තේරෙන්නේ නැහැ මේක කිව්වට. දැන් මේක තමයි සිදුවන ක්‍රියාදාමය. මේක තුන්වන කාරණා වශයෙන් තේරුම් ගන්න. එහෙනම් අපි කරුණු තුනක් කියවා පංචස්කන්ධය සහ පංචස්කන්ධ සමුදය අවබෝධ කරගන්න. එක දෙවෙනි කාරණාව කියවා මේ පංචස්කන්ධ ධර්ම හැම එකක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ කරගන්න. තුන්වෙනි කාරණාව අපි කියවා මොන දේ අපි කළත් පංචස්කන්ධම තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමෙර වෙන මොකක්වත් මෙතන සිදුවන්නේ නැහැ කියලා. මේක සම්මා දිට්ඨිය මේක හරියට ඇදිනවා. ධම්මයේ සම්බන්ධයෙන් මේක හරියට දකින්නකොට ඇතිවන්නේ. නැත්නම් පඤ්චේන්ද්‍රිය පඤ්ඤා බල වැනි ධම්ම මේදී ඇතිවන්නේ. ඒ නිසා ප්‍රඥාව සහ සම්පයුක්ත ඒ කියන්නේ පඤ්ඤා සම්ප්‍රයුක්ත කෙනෙකුට විතරයි මේවා හරියට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒත් ඔන්න ඔය කරුණු තුනක් අපි දැන් කියවා. මේ අවබෝධය ඇති වුණාට පස්සේ. දැන් ඔය මම කියපු කරුණු තුන පිළිබඳ පැහැදිලි අවබෝධයක් සමාජෙම ඇති වුණාට පස්සේ. මේ පංචස්කන්ධ ධර්මයන් නිතරම ඇති ඇති නැති නැති යන ඇති බල බල සිටිනවා. නිවන් යන. ශරීරය ආස්වාස් ප්‍රස්වාස අරමුණු කරගෙන කරනවා කියන්නේ මා මේ ඇයිද කිව්ව ආස්වාස් ප්‍රස්වාස මුළු ශරීරයම මේ පුරා යන ආකාරයේ මුළු ශරීරයම ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය අපි ඉතින් ඒක ගමු උදාහරණයක් ඉන්නේ මුළු ආස්වාස් ප්‍රස්වාසම ශරීරය පුරා ඇති පැති පැති යන ශරීරය මුළු ශරීරෙම ඉස්සෙනා පාත් වෙනවා ඉතින් අනිත්‍ය යන ආකාරයේ රූපේ දකින්න රූපේ අනිත්‍ය යන ආකාරයේ දකින්න මේ දකින්නේ සිහි මේ සිතත් අනිත්‍යයි සිත කියනකොටම අර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරම හිට ඇතුළත්. මේ රූපය ඇති ඇති නැති නැති යන කියලා රූපේ හඳුනාගන්න. නැත්නම් මේ ආස්වාස් ප්‍රසවාස කියලා ආස්වාස් ප්‍රසවාස හඳුනාගන්න. නැත්නම් මේවා අනිත්‍යයි කියලා අනිත්‍ය භාවය හඳුනාගන්න. සංඥා සංඥා ස්කන්ධය ඇතිවෙන්නේ නැති වෙනවා කියලා තියෙනවා. එතකොට සමහර විට සිත සාන්ත වුණු සුඛ නිරාමිෂ සුඛ වේදනාවක් දැනෙන්න පුළුවන් සමාධියට ගියොත් නැත්නම් සිත සම්මතයට ඔකඳුනකොට සිත සිත දෙන තනසීමක් සුවයක් දැනෙන්න පුළුවන් සුඛ වේදනාවක් නැත්නම් දුක් වේදනාව උපේක්ෂා වේදනාව ඇතිවෙන්න පුළුවන් ඒවා උපේ වේදනා ස්කන්ධය ඇති ඇති නැතිවම මේවා සිහිපත් කරනකොට සිත තුළ සිටිවිලි ධර්ම පහළ වෙනවා. ඒවා සංස්කාර ස්කන්ධය ඇති නැති ඇති නැතිවීමෙන් නැතිවීමෙන් යනවා. ඒතකොට මෙතන ආස්වාස ප්‍රසආස අරමුණු කරමින් අපිට පුළුවන් පංචස්කන්ධ ලෝකයේ ඒ ඊශනේ, ඒ කියන්නේ භාවනා කරන මොහොතේ වර්තමාන ස්ථනයේම ඇතිවීමෙන් නැතිවීමෙන් යන ආකාරය දැක දැක ඉන්නට. ඕනෑම භාවනා අරමුණක් තුළින් පංචස්කන්ධ ලෝකයේ අරමුණු කරමින් භාවනා කරනවා නම් අපට පුළුවන් පංචස්කන්ධ ලෝකයේ ඇතිවීම නැතිවීම දැක දැක ඉන්නට එහෙම ඉන්නවනම් ඒකම සෑම මාර්ගයක්ම ඵලයක්ම ලැබීමට උපකාර වෙනවා. සියලුම ආශ්‍රව ධර්ම සේකරණය ප්‍රොම් ඒ අනුපිළිපැදීම තුළින්. ඒ කියන්නේ රහත් වීම දක්වාම ඒ විදිහට කටයුතු කරලා මාර්ගඵල ලබන්නට පුළුවන්. එතකොට එහෙම කර කර සිටින විට චිත්ත සමහරයට ශිෂ්භාවයකට පත්වන්නට ඉඩ තිබෙනවා. දැන් අර රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරන්නට කියවනේ. ඒ මෙනෙහි කරනකොට අනාත්මයේ වශයෙන් හරියට පෙනෙන අවබෝධ වුණොත් එහිදී කෙනෙකුගේ සිත ශූන්‍ය තත්ත්වයකට ස්භාවයකට පත්වන්න පුළුවන්. ඒක අවස්ථාවයි. දැන් අපි කියවනේ මේ රූපස්කන්ධය පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බල ඉන්න කියලා. එහෙම බලනකොට රූපයත් නොපෙනී ගින් කලවරේ වෙනවා වගේ සම්පූර්ණයෙන්ම නිස්භාවයකට සිතපත් ගන්නට පුළුවන්. මේ දැන් අවස්ථා දෙකක් අපි කියවා. මේ දෙකම ලැබුණේ කියලා හිතමුකෝ. එහෙම වුණොත් මේ පංචස්කන්ධ ධර්ම සිතින් ඈඩ් කරන්නට ඕනේ. අපි අත මිටමලවගෙන සිටලා අතේ තියෙන ඇඟිලි පහ පැත්තකට දික් කරන්න ආසේ. සමාගයේ සමාධි ප්‍රඥාවෙන් මගේ රූපස්කන්ධේ මේකයි කියලා රූපස්කන්ධයේ දේශ බලන්න. මොකද පංචස්කන්ධය අවබෝධ කරගෙන තියනවා ඒ දේශද බලන්න පුළුවන්. Taman දකින විඥානයේ Tamanගේ විඥානයේ මේකයි කියලා විඥානස්කන්ධයේ දේශ බලන්න. වේදනාව තියෙනවා වේදනාව දැස බලන්න සුඛෝ දුක්ඛෝ මඳහත් වේදනා ඒ වගේම සංඥා සංඛාර ඒ ස්කන්ධ දැස බලලා මේ ස්කන්ධ පහක් පැත්තකට සිටින්ම ඈඩ් කරන්න හරියට එක ළඟම වාඩිලා පිටට එකිනෙකාගේ පිටට ගෑවිලා පස් දිනක් සිටිනවා මේ පස් දින පස් පැත්තකට යනවා ඊට පස්සේ පස් දින හිටපු දැන් මොකක්වත් නැහැ හිස්සහසක් අන්න ඒ වගේ මේක හරියට අත්දැක්කොත් එහෙම සම්පූර්ණයෙන් හිත ශිෂ්‍යලා මොකක්වත් අරමුණක් නැති ස්වરૂපයටපත් වෙනවා. මම දැන් මේ අවස්ථා තුනක් කියනවා. පංචස්කන්ධ අනාත්ම වශයෙන් හරියට අවබෝධ වෙන අවස්ථාව. ඒදී සිටිනවා. නැත්නම් මේ පංචස්කන්ධ ලෝකයේ ඇතිවීම නැතිවීම දැක දැක ඉන්න විටත් ඉස්සෙනවා. තුන්වෙනි අවස්ථාව පිටා කළා පංචස්කන්ධ ධර්මයන් ඈත් කරාට පස්සේ සිට හිසියා. මේ නිෂ්පහරයට පත්වන තේමන එහිදී තමාගේ ආත්මය කියලා තමා කියලා මම කියලා ගන්න තියෙන ස්වභාවය පමණයි ඒක දැනගatiya සමග එතකොට ඒක තියෙනකොට මම මගේ ආත්මය කියලා ගත්තත් ඒක නැති වෙයි කියාට පස්සේ මම මගේ කියලා ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ ඒක නිසා ඒකත් අනාත්මයි. ඒකත් නිත්‍ය නෙවෙයි නිරුද්ධ වී යන නිවිල යන අනිත්‍යයි. මෙන්න මේ අවබෝධයෙන් යුතුව ඒ ශිෂ්භාවයත් අනිත්‍යයි අනාත්මයි කියලා අවබෝධ වෙනකොට සිත යම් කිසි උයසට ගැඹුරු ශූන්‍යත්වයකට පත් වේවි ඒකත් අනිත්‍ය අනාත්මයි කියලා හරියට අවබෝධ වුණොත් එහිදී නිවනට සිතපත් වෙනවා මේ පහළම මට්ටමක සිටින නිවනට සිතපත් කරගන්න ආකාරය දැන් ඉහළ මාර්ගඵලලාභය මෙතන සිටිනා ඒ අය සඳහා මේ කියන කාරණා දැන් තමන්ගේ පංචස්කන්ධ ලෝකය ඇතිවේදී නැතිවේදී තියෙන එක හැර වෙන දෙයක් මුළු ජීවිතේ පුරාම සිදුවෙන්නේ නැහැ සිදුවන්නේ නැහැ කියන කාරණාව අවබෝධ වුණාට පසුව මගේ වගේමයි මේ බාහිර සියලු සත්‍යයන්ගේ සියලුම මනුෂ්‍යයන්ගේ සියලුම තේසන් සතුන්ගේ සියලුම අමනුෂ්‍යයන්ගේ සියලුම දෙවිවරුන්ගේ සියලුම බ්‍රහ්මයන්ගේ ඔක්කොම මගේ වගේමයි මේ පංචස්කන්ධ ධර්මයේ තියෙති නැති නැතිවක් හැර ඔතන කිසිම මිනිසෙක් නෑ කිසිම ගැහණියෙක් නෑ කිසිම සත්ත්වෙක් නෑ කිසිම අමනුෂයෙක් යක්ෂයෙක් භූතයෙක් කියලා ගන්නට නෑ කිසිම දෙවියෙක් නෑ කිසිම රූපාවචර ලෝකයක බක්මී කියලා ගන්නට නෑ අරූපාවචර ලෝකේ දෙනවා මේ රූපේ නැතුව වේදනා සංඥා සංඛාර විඥාන ඒවා ඇති ඇති නැති නැති යන අරූපාවචර ලෝකවල බක්මී කියලා ගන්නට නෑ අසංජිතනේ කියන සත්‍යයේදී රූපස්කන්ධයේ පමණක් ඔය ඇති ඇති නැති යන එතන එක ස්කන්ධයක් පමණක් එතන සත්‍යය කියලා ගන්නට දෙයක් නෑ. ඔක්කොම පංචස්කන්ධ ධර්ම මුළු විශ්වයේම යන්තම් සත්‍යය සිටී නම් ඒ සෑම සත්‍යයම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති ඇති නැති නැති යමක් කර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගන්න. මායයට විශේෂයෙන්ම මේක යොමු කරලා කියන්නේ මායය කියලා කෙනෙක් නෑ මේ පංචස්කන්ධ ධර්ම ඇටි ඇටි නැටි නැටි යමක් වුණා කියලා. මොකද මාර උදුර වෙනකොට ඒක මැඩ ගන්නට පුළුවන් ඒ අවබෝධය හරියට තමයි සිදුවද ඇති වෙනවා. ඒ නිසා ඔක්කොම පංචස්කන්ධ ධර්ම ඇටි ඇටි නැටි යනවා මේ මොහොතේ ඇටි වෙනවා ඒ මොහොත වෙනකොට ඊළඟ මොහොත වෙනකොට නැටි වෙනවා. මූල දර්ශනයේදී තියෙන අලුත් පංචස්කන්ධ ලෝකය. ඒකත් ඇති වෙනව නැති වෙනවා. ඊළඟ ශ්‍රේණිය වෙනකොට තවත් පංචස්කන්ධ ලෝකය. ඒ කියන්නේ මේ මුළු ලෝකයේම ආයු කාලේ ජීවීන් වස්තුන් වශයෙන් බලනකොට අජීව වස්තුලත් එහෙමයි. අපි ජීවී වස්තුන් වශයෙන් පමණක් ගත්තත් ආයු කාලයක ශ්‍රේණියකට සීමා වෙනවා. මේ ශ්‍රේණිය පැවති නාමත් මේතනේ පැති රූපත් මේෂණේම නිරුද්ධ වුණා ඊළඟ ශ්‍රණේ වෙනකොට අලුත් නාම රූප පරම්පරාවක් ඊළඟ අනාගතයේ ශ්‍රණේ වෙන ශ්‍රණේ වෙනකොට දෙවෙනිවට පහළ වූ නාම රූප ධර්මයන් සේවිලා නිරුද්ධ වුණා අලුත් නාම රූප ධර්ම මෙන්න මේක හරියට භාවනාව තුළින් අත්දැක්කත් එහෙම මුළු විශ්වයේම කිසි තැනක කිසිම සත්‍යයක් කිසිම ආත්මයක් නැති බව පැහැදිලි ලෙසම අවබෝධ වෙයි අර ඉස්සෙල්ලා තමන්ගේ ලෝකය ගැන පමණයි කියන්නේ අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් අපි බලන්නට කියලා ඒක කියන්නේ නෑ. ඒකත් මේකෙන් පාඩුවක් වෙන්නේ නමුත් උසස් ප්‍රතිඵල ගන්න ඒ විදිහට කරන්නේ. දැන් මෙහෙම කරනකොට මුළු විශ්වයම ස්ථායයකටපත් වෙනවා. විශ්ව ශූන්‍යතාවය දර්ශනය කරන්නට පුළුවන්. එහෙනම් මුළු විශ්වයම හිස්සේ. ඉස්සලා ගියාට පස්සේ සමහරුන් නොතෙන්දී රැවටෙන්නට පුළුවන්. මගේ භාවනාව දැන් ඉවරයි. ඒ එහෙම හිතලා යනකොට එක සීතල වෙලා යනවා. නිවිලා යනවා මොකක්වත් අරමුණු ඉන්නේ නැහැ. ඊට පස්සේ භාවනා කරන්න පටන් ගන්න රූපේ දෙස බලන රූපේ දෙන්නේ. බාහිර ලෝකේ රූප මොකක්ද කියලා බලන ඒකට අවධානය යොමු කරනකොටම තමන්ගේ හිතේ රූප නොපෙනී කලවරක් වෙනවා. ඉතින් රූපල් ගැන භාවනා කරන්න දැන් දෙන්නේ එයාටම වැටේ. දැන් නාමයේ දෙස බලනකොට නාම මොකක්වත් නැහැ හිත කලදිවා වගේ එන්නේ මොනිසලේ. අමුතෙන් භාවනා කරන්න දෙයක් නැහැ වෙන කෙනා. ඉතින් නාම ධර්මවල ගැනත් භාවනා කරන්න දෙයක්. මම මගේ කියන හැඟීම මුළු විශ්වයම ගැලවිලා කියනවා. ඒ කියන්නේ මෙතන විතර නෑ පොතන. මම කියලා කෙනෙකුත් නැහැ. මගේ කියලා කියන්නට වෙන ලෝකයේ කිසි කෙනෙකුත් නැහැ. කරුණු හතරක් මෙතන තියෙනවා. මම කියලා කෙනෙකුත් නැහැ. පංචස්කන්ධ ධර්මයන්. මේ පංචස්කන්ධ ධර්මයන්ට අයිතිකාරයෙක් වශයෙන් මගේ නෑ දැයික් මගේ දරුවෙක් මගේ පුතෙක් ආදී වශයෙන් කියන්නට වෙන ලෝකෙ කිසිවෙකුත් නෑ. වෙන ලෝකෙ කිසිවෙකුත් සත්‍ය ආත්ම නෙවෙයි වෙන ලෝකෙ කිසිවෙකුත් මම මගේ නෙවෙයි. ඔබට කියන්නේ චතුකෝටික ශූන්‍යතා දර්ශනයකට. හත හතර ආකාරයකින් මුළු විශ්වයම ශූන්‍යත්වයට පත් කරලා දකින දැකීම. මේ දැකීමෙන් පස්සේ තමයි අර කියපු විදිහට මුළු විශ්වයම කෙස්සලා ගිහිල්ලා මම මේ කියලා දැන් ගන්නට දෙයක් නැහැ ඔක්කොම ඉවරයි කියලා ඉතින් හිතට සාන්ත නමුත් තව එහාට කරන්නට තියෙනවා ඒ ඇයි. ඒ ඇයි විශ්ින් මේ මෙන්නවනම් සත්‍ය බෝධිපාශක ධර්මම පුළුවන් තරම් දිනු කරගෙන දිනු කරගෙන යන්නේ. කිසිම බලාපොරොත්තු නැතුව කිසිම අපේක්ෂාවක් නැතුව. කවදා හෝ දවසකදී කිසිම බලාපොරොත්තුවක් නැති අවස්ථාවකදී අනපේක්ෂිත විදිහටම අන්නේ ඒ අවස්ථාවේ විශ්වශූන්‍යතාවයේ තියෙන පංචස්කන්ධ ධර්මයන් විද්‍යමාන වේ සමාගයේ මනසටම ඒවා නීයයි නිමිති දවසකට විමුක්ත සිත කියන එක උදා වෙනවා. එයින් මෙහා කෙනෙකුට විමුක්ත සිතුවිලා වෙන්නේ නැහැ. මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් අරමුණු කරමින් භාවනා කරලා සියලුම මාර්ගඵල ලබන්නට පුළුවන්. ඒක නිසා මේ ප්‍රතිය විදිහට ටිකක් භාවනා කරන මේක ඉතින් අද කරලා ඉවර කරන්න බෑ මේ දවස් අපේ භාවනා අපි පාරමී සත්‍ය ධ්‍යානං කලින් කරලා දෙනවා නම් අපි දවස් හතේ භාවනාව පටන් ගන්නකොට බුදුහාමුදුරුවෝ කියපු පාඩයක් ඒවා යෝනිකෝච බික්කේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවෙය්‍ය තස්ස දෙන්නම් පලානං අඤ්ඤතරම් පරම් පාටිකංකං දිත්තේ ධම්මේ අඤ්ඤා සතිව ආපාදිශේෂේ අනාගාමිතාකි මේ සතර සතිපට්ඨාන ධර්මය යම් කිසි කෙනෙක් දවස් හතක් හරියට පුරුදු වුණොත් ඔහුට මේ ජීවිතයේදීම අනාගාමී වෙන්නට පුළුවන් අරහත් වෙන්නට පුළුවන් කියලා. ඉතින් මේ මාතෘකාව පාදක කරලා අපි මේ දවස් රටේ භාවනා පන්ති මේ ආකාරයෙන් කරන්නේ. ඉතින් එහෙම කරලා ඒකෙන් ප්‍රතිඵල ගන්නට නම් කලින් ආත්මවල භාවනා කරලා තිබෙන්නට ඕනේ නැත්නම් මේ ජීවිතේ භාවනා කරලා තියෙන්නට ඕනේ. අපේ සිත නිදහස් වීමට සුදුසු විමුක්ත පරිපාචනයේ ධම්ම වශයෙන් දලකනේ ධම්ම සමාගයේ සිට තුළ දියුණු වෙලා තියෙනවා. එවැනි කෙනෙකුට පමණයි ඒ දවස් රටින් ওই විදිහට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මේ අයට අපි මේ බලාපොරොත්තු වෙන යම් කිසිවක් නෙවෙයි. සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රම පිළිබඳ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමක් ලබා ලබා සර්ව සම්පූර්ණ අත්දැකීමකුත් නෙවෙයි ඒකම ඒ ප්‍රේ අත්දැකීම 100%ක්ම ප්‍රතිඵලගත අත්දැකීමක් උත් නොවයි නොවේ නොවේ වෙන්නත් පුළුවන් ඒක නිසා මේක අදහුවට ඒ විදිහට අද කරන්න